දැන් මේ දහම් පොත් පොත් ගැන කියනවා මේ ඊටමත් අවධානයෙන් කියවනවා කියවනවා මේක මතක හිටින්නේ නැහැ කියලා මතක හිටින්න මේකේ පද කඩපාඩම් කරන්න යන්න එපා අදහස ගන්න බලන්න. නිවන් අවබෝධ කරන්න ඕනේ ඔකේ තියෙන පදවැල් නෙමෙයි. පදවැල් කියෝ කියෝ ඉන්න සාක්ෂි. සාක්ෂි හොයන්න ඕනේ අවබෝධ කරන්න උත්සාහ කරන්න මේ කිව්වේ මොකද්ද කියලා. ඒතර මේක ක්‍රමවේදයේ වැටහි. ඔය දහම් පොත්වල විග්‍රහ කරලා තියෙන්නේ යම් යම් ක්‍රමවේද ඒවා තියෙනවා විද්‍යානුකූල පැත්තක් ආර්ය විද්‍යාව කියවාගෙන යනකොට Tamanට අවබෝධ වෙනවා මෙහෙම කාරණයක් කියනවා මේකෙන් කිව්ව අදහස ඇත්තනේ අදහස හිතලා ගන්න බලන්න වචන නෙමෙයි හරියට අදහස ආවට පස්සේ ඔය වචන ඕනේ නැහැ Tamanගේ වචන වලින් ඕක විග්‍රහ කරන්න පුළුවන් වෙයි කාලසිරි පුත්‍රයා ධර්ම දේශනා කළේ <coughs> අදහස වැටහිවා වචනේ අමතක වේවා හැබැයි කිසි අඩුවක් වුන්නේ නැහැ ධර්මදේශන අවසානයේ කාලසිරි පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා දේශනා කරනවා. එහෙනම් ඉතින් ඒ වගේ අදහස ගන්න උත්සාහ කරන්න මේ වචන කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඒවා පස්සේ පාඩම් හිටී ඉතින් විවිධාකාර හේතු තියෙනවා වචන අමතක වෙන්න. වචන අමතක වුණ ඵලියට ධම්ම අවබෝධයට බාධාවක් නැහැ. ගාතාවක පද දෙකක් පාඩම් කරන්න බැරුව අමතක වෙන මහා රෝගයක් තිබුණි චුල්ලපන්තක හාමුදුරුවන්ට. ඒක සසර කර්ම වේගයක් විපාක වශයෙන් ආවේ. පඬිත හාමුදුරු කෙනෙක් වෙලා ඉන්න කාලෙක හැකියාව තිබෙන දැනගන්න හැකියාව තියෙන ඇයට අපහාස කළා බොරුවට. පහත් කරලා කතා කළා මෝඩයෝ. මොකෝ තේරුම් ගන්න බැරි මොට්ටයෝ. ඔන්න වාදී. ඒකේ විපාකයක් වශයෙන් අභූත චෝදනාවක් වශයෙන් කරපු චෝදනාවලට විපාකයක් වශයෙන් උන්වහන්සේට අවසන් අත්බැවේදීත් හම්බ වුණා. ගාථාවක පද දෙකක් පාඩම් කරලා 6 මාසයක් උත්සාහ කරලා මතක හිටින්නේ නැහැ. ඒ වුණාට අවබෝධයට ඒක බාධකයක් වුණේ නැහැ. වචන මතක නොකියට වචන මතක නොහිටියට අවබෝධයේ ප්‍රගුණ වුණා. සිවිපිලිසින් පියාපත් අරිහත්ත්වයටපත් වෙන්නත් හේතු ලැබුණා. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ මේ වචන පාඩම් කරගන්න නෙමෙයි. එයින් කිව්ව අදහස හැකිතරම් දුරට ගන්න බලන්න.